ඉතින් මේකේ අපි දිගටම සාකච්ඡා කරගෙන ආව දැන් ඉන්නේ සූත්‍ර මැද හරිය වගේ. මේකේ මම සාරාංශ කරලා කිව්වොත් සූත්‍රේ කියවෙන්නේ ඔය භාගතුන් වහන්සේ කොසඹැනුවර ගෝසිතාරාමේ වැඩවසන කාලේ සන්දක කියන පරිබ්‍රාජකයාත් මේ 500ක් විතර ඒ ගෝල බාලයෝ එක්ක පරිබ්‍රාජකයොත් එක්ක පිලක්ක කියන ගුහාවේ ඉඳලා තියෙනවා. ඒතර ආනන්ද සාමිනාද හවස මේ ඵල සමවතින් නැකිතලා දෙවකත සොබ්බේ කියන මේ කියන්නේ වර්ෂාවෙන් වැහැලා ඒ වර්ෂා ජලයෙන් හැදිස් හැදුණු මේ දියවිලක් වගේ තැනකට වික්ෂුන් වහන්සේලා සමග වැඩම කරමු කියලා සූදානම් වෙලා වැඩම කරනකොට එතෙන්ට ඇවිල්ලා ඉඳලා තියෙනවා මේ සඳක කියන පරිබ්‍රාජකයාත් ওই ගෝල පිරිසත් එක්ක. ඇවිල්ලා ඉඳලා ඔය අපේ වචනෙන් කියනවනම් කට්ටිය හවස සෙට් වෙලා මේ කයියක් දාගෙන එතන ඉඳලා තියෙනවා. ඉන්නකොට තමයි මේ ආනන්ද සාමණේරහන්ස භික්ෂුන් වහන්සේලාත් එක්ක මෙතෙන්ට වැඩම කරන්නේ. වැඩම කරනකොට ඉතින් වැඩම කරලා බොහෝම සතුටු වෙලා මේ සඳක පරිබ්‍රාජකයා දුර එන ආනන්ද සාමණේරහන්ස දැකලා සතුටු වෙලා මේ ස්වාගතම් බොහෝතෝ ආනන්දස්ස කියලා මේ බොහොම යහපත් පැමිණීමක් කියලා බොහොම සතුටු සාමීචිව ආරාධනා කරලා අසුන් පනවලා ඉතින් සාකච්ඡා පටන් ගත්තම ආනන්ද සාමණේරයන් අහනවා මේ මොකද්ද සඳක ඔබ මේ අපි එන අතරතුරේ මෙතෙන්ට එනකන් කතා කර කර හිටියේ කියලා. ඉතින් මේ සඳක කියනවා මේ යුවයින් වැඩක් නැහැ සායන්නාන්ත මේ ආශ්මත් ආනන්ද මේ අපිට මේ මේ ওই වගේ කතා ඔබ වහන්සේ ඕනම තැනක අහන්න පුළුවන් ওই බෝක්කුවක් උඩට ගියත් අහගන්න පුළුවන් මේ ඊට වඩා වටින මේ ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ගුරුවරයා මේ යම්කිසි ධර්මයක් දේශනා කරනවද මේ අන්නේ එකක් ඒ ඒ සුදුසු ධර්ම කතාවක් ඔබ වහන්සේට මෙතන වැටහෙවා කියලා මේ ධර්මයේ දේශනා කරන්න කියලා මේ ආරාධනා කරනවා. යම්කිසි කාරණයක් සාකච්ඡාවට ගන්න කියලා මේ ආරාධනා කරනවා මේ ආනන්ද සාන්නහන්සේට. එතකොට මේ ආනන්ද සාන්නාන්ත ඉස්සරහට ගන්න මේ භාගතුනාන්ත දේශනා කරලා තියෙන ඒ කාලේ ඔය දෘෂ්ටිවලට නොඑක් දෘෂ්ටිවලට දෘෂ්ටි ගැන දේශනා කරපු දෘෂ්ටි අරගෙන සාකච්ඡා කරපු ඒ විදිහට පිළිපැදපු මේ ශාස්ත්‍රවරු හිටියා අන්න ඒ ආගේ දෘෂ්ටි හතරක් තමයි ඉස්සරහට ගන්නෙ අබ්‍රහ්මචර්යා හතරක් කියලා පෙන්නනවා ඒ අබ්‍රහ්මචර්යා ඒ කියන්නේ Brahmacharyaවට ඇවිල්ලා මේවා පූර්ණය කරන්න උත්සාහවන්ත වුණාට මේ ඒ ඒ ඒ ගුරුවරුන්ගේ මේ ඉගැන්වීම් පිළිපදින්න යන ශාවකයා මේ ටිකක් නුවණැති කෙනෙක් නම් ඒ කෙනා මේ අබ්‍රහ්මචර්යාවෙන් එක්ක අයින් වෙනව නැත්තම් හිටියත් ඒ පිළිවෙත් ඒ කියන දේවල් කරන්නේ පිළිවෙත් පුරන්න මේ යෙදෙන්නේ නැහැ කියන එක තමයි මෙතෙන්දි පෙන්නලා දෙන්නේ. එතකොට හතර දෙනෙක් පෙන්නලා දෙනවා මේ මුලින්ම පළවෙනි කෙනා තමයි උච්ඡේදවාදය දේශනා කරන්නේ දෙවෙනි කෙනා මේ පව්පින් නැහැ කියලා ඒක ඒක ටිකක් සාස්ත්‍රවාදයට යන පැත්තක් තුන්වෙනි කෙනා හේතු අප්‍රත්‍යය ඉන්ඩිටර්මිනිස්ට් කියලා කියන්නේ එහෙම දර්ශනයක් පෙන්වන්නේ හතරවෙනි කෙනා මේ සප්තකාය කියලා මේ පටවියාපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියන හතකින් තමයි හැදිලා තියෙන සියලු සත්‍යෝ. මේ එතකොට ඒක ක්‍රියාත්මක වීමන් නිසා මේ සම්පූර්ණ අනාත්මවාදයක් තමයි එතන පෙන්වන්නේ. එහෙම ක්‍රියාත්මක වීමක් මිසක් මේ එහෙම නැතුව මේ පවුපින් කියලා දෙයක් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙනෙක් තව කෙනෙක් වැරුවත් මේ මරන්නේ මේ සප්තකාය ක්‍රියාත්මක වෙලා මිසක් මේ එහෙම පුද්ගලයෙක් කියලා එහෙම මේ දෙයක් පැනවෙන්නේ නැහැ කියන එකක් තමයි ඒ හතරවෙනි කෙනා පෙන්නලා දෙන්නේ. ඉතින් කොහොම හරි මේ හතරම දෘෂ්ටි වලට ඒ කාලේ තිබෙන දෘෂ්ටි හතරක් තමයි භාගතුන් වහන්සේ අරගෙන පෙන්නලා දෙන්නේ. ඉතින් ආනන්ද සාමණේරයන්ට මෙතෙන්දි මේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ ඒ ප්‍රතිපදාවට යන්න කලින් මේ එදා සමාජයේ තිබුණ ඒ එදා කාලේ තිබුණ ඒ ප්‍රශ්න හතරක් තමයි ඉස්සරහට ගන්නේ. ප්‍රශ්න කියන්නේ ඒ කාලේ තිබුණ ප්‍රතිපදාවල් හතරක් ඉස්සරහාගෙන ඒවයි තියෙන දොස් පෙන්නල තමයි මේ ඉස්සරහට ගන්න හදන්නේ මේ භාගතුන් වහන්සේ දේශනා කරන ධර්මය. ඉතින් එතකොට ඊට පස්සේ ඡන්දක අහනවා ওই හතර ඇර තවත් තියෙනවද කියලා. ওই හතර ඇර ඔය දැන් අභ්‍රම්පචර්යා හතරක්නේ පෙන්නලා දුන්නේ. ওই හතර හැර තවත් තියෙනවද මේ බ්‍රහ්මචර්යාව පූර්ණය කරනවා. හැබැයි කුසල ධර්ම සම්පාදනය කියන්නේ හිත නැමෙන්නේ නැති. තවත් තියෙනවාද කියලා. එතකොට ආනන්ද සානස් තවත් ඉස්සරහට ගිහිල්ලා ප්‍රකාශ කරනවා මෙන්න මේ එක ශාස්ත්‍රවරයෙක් ඉන්නවා මේ එයා ශාස්ත්‍ර මේ ඥාන දර්ශනය ප්‍රකාශ කරනවා Tamanට තියෙනවා කියලා සබ්බඤ්ඤු සබ්බ දස්සාවි අපරිශේෂං. ඒ කියන්නේ කිසිම දෙයක් ඉතුරු නැතුව අඩු නැතුව දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන් ඥාන දර්ශනයක් Tamanට තියෙනවායි කියලා ප්‍රකාශ කරනවා Tamanගේ ශාවකීන්ට. ඉතින් ඔතන ඉන්න කවුරු හරි නුවණැති ශාවකයෙක් ඕක දකිනවා නම් මේ දැකලා දැන් මේක අහලා බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ ශාස්ත්‍රූවරයා මේ අපි කියමු පින්ඩපාත ගියා කියලා ගමට. ගිහිල්ලා ඉතින් හිටපු ගමන් මිනිස්සු නැති ගෙවල් වලටත් යනවා. ගිහිල්ලා හැරිලා එනවා. සමහර ගෙවල් වලට ගිහිල්ලා පින්ඩපාතේ ලැබෙන්නේ නැහැ හැරිලා එනවා. සමහර ගෙවල් වලට ගිහිල්ලා බල්ලෝ පැනලා හපනවා. සමහර වෙලාවට පාරේ යන්න ගිහිල්ලා එක්ක අලියෝ ඇත්තු අලියෝ අස්සයෝ දරුණු අස්සයෝ ඉස්සරහට හම්බෙලා මේ අනිත් පැත්තට දුවන්න සිද්ධ වෙනවා. ඉතින් ගෝලයට පේනවා මේ කියන එකත් එක්ක මේක ගැලපෙන්නේ නැහැ. සියල්ල දන්නවනම් දකින්නවනම් මොකටද මේ තැන් වලට යන්නේ? අයියෝ අය ගිහිල්ලා වෙනම අහන්න දෙයක් නැහනේ. ඉතින් ඒක නිසා මේ ගෝලයට මේ කියන ධර්මයයි මේ පිටිපදින එකයි අතර වෙනසක් නොගැලපීමක් තේරෙන ගන්නවා. ආ එතකොට එයා කල්පනා කරනවා කියලා කියනවා මේ මේක දැන් මේ සියල්ල දැනගත්තත් දැකගත්තත් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ වෙන දේ කොහොමත් එහෙම සිද්ධ වෙනවා ඒක නිසා මේක මේ පිළිවෙත් පුරුල්ල මේක තේරුමක් නැහැ කියලා ඒක නා ඒ කියන්නේ ගෝලයා මේ මේකට මන්දෝත්සාහී වෙලා ඒ පිළිවෙත් පුරන්න මේ හිත නැමෙන්නේ ඊට පස්සේ ඒක නිකන් එක්කෝ ඉන්නම හිටියට ඒක පිළිවෙත් පුරන්න නැත්නම් අයින් වෙලා යනවා ඒ ශාසනයෙන්. ඉතින් ඒ තමයි පළවෙනි කෙනා දෙවෙනි කෙනා මේ සුතේ ඇසුරු කළා. එහෙම නැත්නම් පොත්පත් කියෝලා මේ පරණ પરම්පරාවෙන් ආපු තමන්ට પરම්පරාවෙන් ලැබිච්ච ඒ පොත්පත් ඇසුරු කරලා ඒව ඉගෙනගෙන එව්වට අනුව ධර්මයේ දේශනා කරනවා. ඉතින් එතකොට කියනවා ඕවයි මේ නිවැරදි විදියට ඒවයි තියෙන ඒවා තියෙනවා වැරදි විදියට ආපු දේවල් තියෙනවා. ඉතින් සුසුතම්පි දුස්සුතම්පි හරි විදිහට ආපු එක අරගෙන කිව්වොත් ගැළපීලා යනවා හොඳට එකකට එකක් වැරදියට ගත්ත ඒවා කිව්වම අර හරියට කිව්වත් එක ගැළපෙන්නේ ඉතින් ඒකත් යම් තරමක් හරි නුවණක් විචක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක්ට ගෝලයට තේරෙනවා මේ කියන දේවල් එකිනෙකට ගැලපෙන්නේ නැහැ කියලා. එතකොටත් අර විදිහටම සිද්ධ වෙනවා ඊළඟට තුන්වෙනි කෙනා මේ තර්කයෙන් අරගෙන තමයි දේශනා කරන හැම එකම තර්කයෙන් විමසලා බලලා විමර්ශාව ඉස්සරහින් තියාගෙන <clears throat> ප්‍රතිපදාවක් නැහැ ප්‍රායෝගික අත්දැකීමක් එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක් හරහා ගිල්ලපු සත්‍ය අත්දැකීමකට යන්නේ නැතුව තර්කයෙන් විතරක් සරකලා බලලා ගන්න තීරණ තර්ක කියන ඒවා හරියට තර්ක කරොත් හරියට ගැළපිලා වෙනවා වැරදියට තර්ක කරොත් ඉතින් අපි ළඟන ඇත්ත අත්දැකීමක් වුණත් වැරදියට තර්ක කළා වැරදියට විමසලා ඒක වැරදි පැත්තෙන් විමසලා ඒක ගැන ප්‍රකාශයක් කරොත් ඒ ප්‍රකාශය හුඟක් වෙලාවට වරදිනවා. ඉතින් එතකොට ගැළපීම් නොගැළපීම් දෙපැත්තට එන්න ගන්නවා. සමහර කියන ඒවා ගැළපෙන්න ගන්නවා මේ කියන කාරණෙත් එක සමහර කියන ඒවා ගැළපෙන්නේ නැති වෙනවා. එතකොටත් අර ගෝලයාට තේරෙනවා මේ කියන ඒවා වෙලාවකට කියන ඒවා හරියන වෙලාවකට ගැළපෙන්නේ නැහැ. ඒ කෙනා මේ ඒ ප්‍රතිපදාව පුරන්න මන්දෝත්සාහී වෙනවා. එතකොට ඒක තුන්වෙනි කෙනා හතරවෙනි කෙනා මේ නුවණ නුවණ මද ශාස්ත්‍රූ කෙනෙක්. එතකොට ඒ කෙනත් ඔය කියන ඒවා මේ කොහොමටත් නුවණ මද වුණාම මේ ඔය ගැළපීම් නොගැළපීම් ගැන තේරෙන්නේ නැහැ ඔය කියවනවා. එතකොට ගෝලයාට ඒකත් තේරෙනවා මේ කියන දේවල් එකකට එකක් ගැළපෙන්නේ නැහැ. අන්න ඒ වයින් තමයි මේ අර අර යම් කිසි නුවණ තියෙන ගෝලයක් කියනවනේ එයාට මේක ගැලපෙන්නේ නැති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ හතරක් තමයි ආනන්ද සාන්නාංශේ දේශනා කරන්නේ මේ හතර දෙනෙක් ඉන්නවයි කියලා පළවෙනි හතර දෙනා හුඟාදුවට දෘෂ්ටි සම්බන්ධව දෙවෙනි හතර දෙනා මේ එක්කෝ තමන් වැඩ දියට ගත ඥාන දර්ශනයක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා එහෙම නැත්නම් සුතේ ඇසුරු කළා. ඒක අද කාලෙත් අපි දන්නෝ තියෙනවා මේ හුඟාක් පොත්පත් පරිශීලනය කළා තමන් ප්‍රතිපදාවක් හරහා යන්නේ නැතුව බණ භාවනාවක් නැතුව පොත් විතරක් ඇසුරු කරලා ධර්මයේ දේශනා කරනවා. එතකොට ওই පොත්වල තියෙන පසු කාලීනව මේ ලියවිත සංග්‍රහ ග්‍රන්ථ පවා තියෙන ඔය බුද්ධ දේශනාවට අයිති වෙන්න සමහර ත්‍රිපිටකෙත් තියෙන ඔය විදිහට ඇතුල් වෙච්ච දේවල්. ඒතකොට ඒ අරව ඔක්කොම අරගෙන එකට එකතු කරලා ඒව ගලපලා උවේ දේශනා කරනවා තමන් ප්‍රතිපදාවක් හරහා එන්න උත්සාහවත් වෙන්නේ මේ කියන දේ අත්දකින්න තමන්ගේ ජීවිතය හරහා එහෙම වුණාට පස්සේ මේ අර තියෙන ඒවා ගැලපෙන්නේ නැතුව නොගැලපීම් එන්න පුළුවන් ඊට පස්සේ අනිත් එක තමයි මේ ඔය ඔය නොගැලපීම් ඔය ඔය ප්‍රශ්නේ එන විදිහේ භාගතුන් වහන්සේ දැකලා භාගතුන් වහන්සේ ඔය මේ මහා පරිනිබ්බාන සූත්‍ර දේශනා කළා තියෙනවා මේ ධර්ම විනයට සියල්ලට උලින් කියපු මහා උපදේශ හතරක් සත්තාරෝ මහාපදේශා කියලා එතන භාගතුන් වහන්සේ විස්තර කරන කොහොමද මේ මේ මේ දේවල් භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය කොහොමද ඇසුරු කරන්න ඕනි කියලා ඒක අපි කියමු එතන හතරක් හතර දෙනෙක් පෙන්නනවා එක්කෙනෙක් කියනවා භාගතුන් වහන්සේ ඉදිරියේ තමන් මෙන්න මේ ධර්ම කාරණේ ඇහුවා කියලා. මේ සුතේ පිළිබඳ කියන්නේ ඒ කාලේ පොත්පත් මේ ලියවිලා තිබෙන්නේ නැති නිසා ධර්ම ග්‍රන්ථ සුතේ ඉස්සරහට අරගෙන තමයි භාගතුන් වහන්සේ මේක පෙන්වලා දෙන්නේ. කවුරු හරි කෙනෙක් කියන මම භාගතුන් වහන්සේ ඉදිරියේ මෙන්න මේ ධර්ම කාරණේ ඇහුවා කියලා ධර්ම කාරණයක් කියනවා. එතකොට භාගතුන් වහන්සේ කියනවා ඒක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒක ධාරණය කරගන්න හිතේ ධාරණය කරගෙන පස්සේ ඇවිල්ලා ධර්මයට විනයට බහලා බලන්න මේක ගැළපෙනවද මේ කියන එක කියලා. එතකොට ගැළපෙනවා නම් ධර්මයට විනයට දෙකටම ගැළපෙනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්තම් අයින් කරන්න කියලා කියන එක දෙවෙනි දෙවෙනියට කියනවා ඒ කාරණේමයි අහවල් විහාරයේ සංඝයා ඉදිරියේදී මම මේක ඇහුවා කියලා තව කෙනෙක් කියනවා. ඉතින් මේ අහන දේවල් සමහර හුඟක් වෙලාවට මේ Taman අනිත්‍යනා කියන දේම නෙවෙයි සමහරලාට අපිට ඇහෙන්නේ. අපේ තියෙන දේවල් ඇහෙන්න පුළුවන්. අපේ තියෙන මතිමතාන්තර ඒ දේවල් වලට ගලපලා තමයි අපි ඕන දෙයක් අහන්නේ. එතකොට ඒ කියන දේම නෙවෙයි අපිට ඇහෙන්නේ. අපි අපේ ඇතුළේ තියෙන දේවල් එක සංසන්දනය වෙලා මේ කියන දේ වෙනස් වෙලා තමයි හුඟක් වෙලාවට අපි ගන්න අපිට එහෙම ඕන තරම් අත්දැකීම් තියෙනවා ජීවිත අත්දැකීම්. ඉතින් එතකොට අර මේ සංගය ඉදිරියේ හරි බුදුන් වහන්සේ ඉදිරියේ හරි මම මේ දේ ඇහුවා කියලා කිව්වට ඒක ඒ විදිහටම බාර ගන්න එපා කියලා භාගතුන් වහන්සේ කියනවා. ඒක පිළිගන්නත් එපා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක හොඳට ධාරණය කරගන්න හිතේ කියන දේ හරියට අහගන්න. අහගෙන ගිහිල්ලා ඒක ධර්මයට විනයට ගලපලා බලන්න මේක ගැලපෙනවද කියලා භාග්‍යතුන්හත් කියන දෙයට. තුන්වෙනි කාරණේ කියනවා මේ අහවල් විහාරයේ ස්ථවිර භික්ෂූන් ඉදිරියේ මම මේක ඇහුවා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවා. ඒත් අර විදිහෙන් පිළිපදින්න කියනවා. හතරවෙනි කාරණේ අහවල් විහාරයේ ස්ථවිර භික්ෂුවක්. ඉතින් මේ කාරණා හතරෙන්ම කියවෙන්නේ එකම දෙයක්. පුද්ගලයෝ විතරයි වෙනස් වෙන්නේ. කොහොම හරි ඒ විදිහට තමයි භාගතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන මේ ධර්මයේ කොහොමද සුතය පිළිබඳ. එහෙම නැත්නම් කොහොමද අපි අහන දේවල් හෝ කියවන දේවල් ගැන පිළිපදින්න ඕනේ. ඒක අපි භාගතුන් වහන්සේ මේ දේශනා කරපු දේශනාවන් වලට එහෙම නැත්නම් විනයට ගලපලා තමන් ප්‍රතිපදාවක යෙදিলা යෙදෙන ගමන් බලන්න ඕනේ මේ කියපු එක මේකට ගැලපෙනවද කියලා. ඒ ගැල ඒක ගැලපෙනව නම් නොගැලපෙනව නම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ හරහා තමයි භාගතුන් වහන්සේ මේකට යන්න කියලා පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට දැන් මේ සූත්‍රය ඊට පස්සේ දැක්කෙනවා මේ මෙතෙන්ට ආවට පස්සේ මේ ආනන්ද සාන්නත් මේ අට දෙනෙක් ගැන ප්‍රකාශ කරනවානේ ශාස්ත්‍රවරු අට දෙනෙක් ගැන. ප්‍රකාශ කරලා ඊට පස්සේ සන්දක ගොඩක් සතුටු වෙලා මේ කාරණේ ගැන මේ විස්තරය ගැන ඊට පස්සේ අහනවා මේ ආනන්ද සාන්නහන්සේගෙන් මේ යම් සසුනක ගෝලයෝ ඉන්නවද ඒකාන්තේ මේ යම් සසුනක් තියෙනවද මේ ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා මේ ශ්‍රාවකයෝ හැසිරෙනවා කුසල ධර්ම සම්පාදනය කරනවා මේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියන දේ හරියට පිළිපැදලා ඒ කුසල ධර්ම සම්පාදනය කරනවා. අන්න එහෙම ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවනම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙබඳු වාදයක් තියෙනවද කෙබඳු ධර්මයක්ද දේශනා කරන්න කියලා මේ අහනෝ සඳක. ඔන්න ඒ එන්නේ අර මේ ඒ කාලේ තිබ්බ දර්ශන ඉගැන්වීම් හරහා ඇවිල්ලා දැන් මේ ආනන්ද සායනාන්තයේගේ නැත්නම් අවශ්‍ය කරපු තැනට සඳක ටිකෙන් ටික පැමිණෙනවා. ආනන්ද සානස මුලින් පටන් ගත්තේ ඒ කාලේ තිබ්බ දර්ශනවාද ටිකක් ඉදිරිපත් කළේ. ඒ කාලේ තිබිච්ච පිළිවෙත්. එහෙම නැත්නම් ඉගැන්වීම් ටිකක් ඉස්සරහට අරගෙන තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ ටික ටික මේ කතාව ඉස්සරහට එනවා. සඳක අහනවා යම් කිසි ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවනම් මේ හරි දේ දේශනා කරන්න එහෙම නැත්නම් ශ්‍රාවකයෝ මේ කුසල ධර්මයන් සම්පාදනය කරන්නට පෙළඹෙන පැමිණෙන අන්නේ ශාස්ත්‍රවරයාගේ දර්ශනය ඉගැන්වීම කුමක්ද කියලා සඳක අහනවා. එතකොට ආනන්ද සාන්නහන්සේ ඔන්න මේ අවස්ථාව ලැබිලා තියෙනවා දැන් මේ භාගතුන් වහන්සේගේ ඉගැන්වීම එහෙම නැත්නම් ප්‍රතිපදාව මොකද්ද කියලා ප්‍රකාශ කරන්න කියලා දෙන්න. අන්න එතකොට එතෙන්දී ආනන්ද සාන්නාංශ මේ අපේ මේ තථාගතයන් වහන්සේගේ දේශනාව එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ ශාසනය ඉගැන්වීම එහෙම නැත්නම් මේ පිළිවෙත් සම්පාදනය කරන හැටි මේ ශාසනයේ භික්ෂුවක් හෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කවුරු හරි කෙනෙක් මේ ශාසනයට පැමිණිලා කොහොමද පිළිවෙත් සම්පාදනය කරන්නේ කියන එක ඔන්න විස්තර කරන්න පටන් ගන්නවා. මේ තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරන කවුරු හරි කෙනෙක් මේ ධර්මය අහලා මේ ගැන සතුටු වෙලා ශ්‍රද්ධාව ඇති කරගෙන මේ සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා කියලා මේ ගිහිගේ දුක්ඛිත ස්ථානයක් මේ කෙලෙස් වලට පතයක් මෙතන හිටියොත් පිරිසිදු බවක් ලබන්න බෑ කියලා තේරුම් අරගෙන මේ පැවිද්ද හරියට අභ්‍යවකාශය වගේ නිදහස් තැනක් පිළිවෙත් පුරන්න පහසු තැනක් කියලා සද්ධාව ඇති වෙලා කැමැත්ත ඇති වෙලා මෙන්න මේකට පැමිණෙනෝ සාසනයට එතකොට භාගතුන් වහන්සේ ඔන්න ඒ කෙනාට සීලයක පිළිටන්න කියලා මේ පෙන්නලා දෙනවා මෙන්න මේ ශික්ෂාපද ටිකක් තියෙනවා මේ ටිකට පැමිණෙන්න කියලා එහෙම නැත්නම් මේ ශාසන පිළිවෙත පෙන්නලා දෙනවා. එතකොට ඉතින් මෙතන මේ කෙනෙක් මේ විදියට ශ්‍රද්ධාව ඇති වෙලා ඒ දේශනා කරන දර්ශනය ගැන එහෙම නැත්නම් ඒ ධර්මය අහලා ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ කැලේට ආව මේ තරම් හිත තැම්පත් වෙනවා බොහොම හොඳයි කියලා සතුටු වෙලා ආවට මේ සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ කියලා මේ ගිහිගේ ගැන කලකිරිලා අබ්බෝකාසෝ පබ්බජ්ජා කියලා බොහොම සතුටු වෙලා ආවට ඇවිල්ලා ආරණ්‍යේ ඉන්නකොට මාසයක් දෙකක් ඉන්නකොට උකත් ආයි අර වගේම තමයි. ආයි අර පරණ ලොකු කෙලස් කරදර ඒ දේවල් නැති වුණාට ආරණ්‍ය ඇවිල්ලා මාසයක් දෙකක් යනකොට ආයි ওই පොඩි පොඩි දේවල් ටික ලොකු වෙලා අවු වෙන්න ගන්නවා පරණ ටික එහෙම මෙන්න ගන්නවා. ඒ ප්‍රශ්න ටිකේ හැලහැප්පීම් ටික ගිහිගෙයි වගේ නැති වුණාට ආරණ්‍ය ඇතුළෙත් ඒ ටික ඒ වගේ මතුවෙන්න ගන්නවා. ඉතින් එතකොට දැන් අපි කෙනෙක් අපි කියමු මේ ආරණ්‍යයට ඇවිල්ලා සීල සමාදන් වෙලා සීලයක පිහිටලා ප්‍රතිපදාවක් මොකක් හරි ඉන්න පටන් ගත්තා කියලා. ඉන්නකොටම වෙන්නේ අර පරණ සිද්ධ වෙච්ච දේවල් ටික එක්කෝ ඇවිල්ලා හිතේ වාහිලා ගන්නවා ඒ ටික එහෙමම එන්න ගන්නවා ඒ පාන්න සිද්ධ වෙච්ච දේවල් එහෙම නැත්තම් අපි කියමු අපි දැන් ගිහිගේ ඉන්නකොට අපි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඒක සීලේක ලකුවට පිහිටලත් නැත්තම් එහෙම අදිෂ්ඨානයක් නැත්තම් හුඟක් වෙලාවට අපි ඒක වීතික්‍රමණය කරනවානේ ඒක ක්‍රියාවෙන් හෝ වචනයෙන් එළියට දාලා ඒක එහෙම එතනම සංසිඳෙනවා එතන ඒ ඇති වෙන ඝර්ෂණයේ ඝට්ටනේ එතනම සංසිඳිලා යන උදාහරණයක් කියනවා නම් අපිට කාත් එක්ක හරි තරහ ගියා නම් අපිට බනින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගහන්න පුළුවන් රණ්ඩු වෙන්න පුළුවන්. දැන් මෙතන ඇවිල්ලා සීලයක පිහිටියම අපි මුසාවාද, පරුස වචන, කේලාම්, ওই දේවල් කියන්නේ යන්නේ නැහැ. අපි හික්මිලා ඉන්නේ හික්මෙන උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනකොට වෙන්නේ අපි ගිහි ගේ ඉඳන් තරහ ගියාම මොකක් හරි කාරණයකදී ওই විදිහට ගහලා රණ්ඩු වෙලා ඒ එන ප්‍රෙෂර් එක එහෙම නැත්නම් පීඩනේ ඒන කෙලෙස් පීඩාව එහෙම එළියට දාන්න පුළුවන්. දැන් ආරණ්‍යයට ඇවිල්ලා එළියට දාන්න විදියක් නැහැ. එතකොට මේක ඇතුලේ ගොඩ දාන්න ගන්නවා. දැන් මේ ආපු කෙනාට මේක තේරෙන්නේ දැන් ගිහි ගේ හිටියා වගේම එහෙම නැත්නම් ඊටත් වඩා අන්තයි පාන්න තිබ්බට ඒ වගේම ඇතුලේ ගොඩ දාන්න පටන් ගන්න මෙන්න ඇවිල්ලා සීලයක පිහිට ගමන් දැන් හිතාගෙන ආවේ එහෙම නෙවෙයි එනකොටත් පෙනුනේ එහෙම නෙවෙයි එනකොට මුලින් එනකොට හරිය ලස්සනයි මේක අබ්බෝකාසෝ පබ්බජ්ජා කියලා ආවේ අවක බොහොම නිදහස් තැන දැන් නෑ ආයි පරණ ටිකමයි සිද්ධ වෙන්නේ ඒ සෙල්ලම් ටිකම ආයි පොඩ්ඩක් වෙනස් වෙලා සිද්ධ වෙන ගන්නවා ඉතින් එතකොට මේක ප්‍රතිපදාවේ දියුණුවක්ද නැත්තම් ප්‍රතිපදාවේ ඉස්සරහට යාමක් තියෙනවද නැත්තම් ආයි පරණ විදියමද නැත්තම් ආයි පල්ලෙහාට යාමක්ද කියලා මා සැක සංකා ටිකක් ඇති වෙන්න ගන්නවා. ඉතින් ගුරුවරයෙක් ඉඳලා පෙන්වන්න දුන්නේ නැත්තම් මේක මේ කෙනාට කොහොමදවත් තේරෙන්නේ මේක මේ ඉස්සරහට යාමක් තියෙන්නේ. මේ දැන් වෙනද වීතික්‍රමණය කරපු ටික වීතික්‍රමණය සිද්ධ වෙන්නේ නැහැ. මේක කයින් වචනෙන් එළියට දාලා සංසිඳවන්නේ නැහැ. දැන් ඇතුලේ ගොඩ දානෝ. ඒ ගොඩ දානකොට පෙන්නන පෙන්වීම මේ පෙන්වන්නේ තමන්ගේ උපත්යෙන් ලැබිච්ච යථා ස්වභාවයෙන් භාගතුන් වහන්සේ පෙන්වන ප්‍රබන්සන මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට්ඨං මේ අපිට උපත්යෙම ලැබිච්ච ප්‍රබාස්වර හිතක් තියෙනවා මේක දැනගන්න පුළුවන් අපිට තරහ ගියාම දැනගන්න පුළුවන් රාගය තියෙනකොට දැනගන්න පුළුවන් ඉරිසියාව තියෙනකොට මෙච්චර ඉරිසියාවක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා උපත්යෙම ලැබිච්ච අන්නේ ස්වභාවයෙන් පෙන්නලා දෙනවා උඹට මෙන්න මෙච්චර. ඉස්සෙල්ල එහෙම පෙන්නන හැකියාවන්නේ අපි ආව ගමන් ඒක මේ සංසිඳු වෙනව වීතික්‍රමණය කළා. එළියට පිට කළා සංසිඳුන දැන් එහෙම සංසිඳු වීම නැහැ. ඒ විදියට වීතික්‍රමණය කළා. ඇතුලේ ගොඩ දානවා. ගොඩ දානකොට පෙන්නනවා මෙන්න කණ්ණාඩිය කණ්ණාඩියෙන් පෙන්නනවා මෙන්න උඹ. මෙන්න මෙච්චර තරහ යනවා උඹට මෙන්න මෙච්චර රාගයක් තියෙනවා. මෙන්න මෙච්චර ඉරිසියාව තියෙනවා කියලා මේවා අස්පනා අපිට පෙන්නනවා. ඒ පෙන්නකොට සෘතවත් නැති පුතඥයා අහලවත් නැති කෙනා මේක ගැන කලකිරෙනවා. මේක ප්‍රතිපදාවේ පල්ලෙහාට යාමක්. ඒ කෙනා අනුමෝදන් වෙන්නේ අර කෙලස් ටික. අර ප්‍රශ්න ටික තමයි අනුමෝදන් වෙන්නේ. ඒ ප්‍රශ්න ටික එහෙම්ම තියෙනවා කියලා පෙන්නන හැකියාව. එහෙම නැත්නම් කණ්ණාඩිය. එහෙම නැත්නම් ඒ දැනගන්න පුළුවන් හැකියාව. දැනුවත්භාවයේ පැත්ත අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ දැනුවත්භාවයෙන් පෙන්නන අර ආගන්තුක කෙලෙස් ටික පස්සේ ආපිට උප්පත්තියෙන් අපිට ලැබිච්ච දෙයක් නෙවෙයි. මේ ඔක්කොම අපිට පස්සේ ඇති කරගත්ත දේවල් ටික තමයි අනුමෝදන් වෙන්නේ. ඊට පස්සේ ඒකට අඬා හොගාගෙන තමයි ජීවත් වෙන්නේ. ප්‍රතිපදාව ගැන කලකිරෙනවා. මේකට සතුටු වෙන්න ශාසනය අතහැරලා යන්නත් පුළුවන්. ඒ කල්යාණ මිත්‍ර සේවනේ නොතිබුණොත්. ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් මේ ප්‍රතිපදාව ගියපු කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ කෙනා හරිය ලස්සනට පෙන්වලා දෙන මේක ප්‍රතිපදාවේ දියුණුවක් පල්ලෙහාට යාමක් නෙවෙයි. ඒකට ඉතින් කල්යාණ පුත්‍ර කල්යාණ මිත්‍ර සේවනයේ අවශ්‍යයි. මොකද පුතඥ එහෙම නැත්නම් අපි මේ ධර්මයේ අහලා නැති කෙනා හුඟක් වෙලාවට මේ ප්‍රතිපදාවට පිවිසුනාම එහෙම නැත්නම් අපේ ජීවිතය ගැනට අපි ගන්නෙම ඉස්සරහට යාම පස්සට යාමක් විදියට. හරියන එක වැරදි වැරද්දක් විදියට. වැරදි දේ තමයි අපි හරි විදියට දාගෙන තියෙන්නේ. ඉතින් මේක පේන්නෙම වැරද්දක් විදියට ප්‍රතිපදාව ඉස්සරහට යනකොට පේන්නෙම ධර්මයේ ශ්‍රවණය කරපු නැති කෙනාට හරියට එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ශ්‍රවණය කරපු නැති කෙනාට පස්සට යාමක් විදියට තමයි ඒක පේන්නේ. ඒක අර බාහිර දේ අපි ජීවත් වෙන්නේ මුළු ජීවිතය ජීවත් වෙන්නේ අපිට බාහිරින් ලැබිච්ච දේවල් ටික තමන්ගේ කරගෙන තමන්ගේ තියෙන යථා ස්වභාවය පැත්තකට දාලා තමගේ මේ දැනගන්න පුළුවන් අපිට උප්පත්තියෙන් ලැබිච්ච හැකියාව පැත්තකට විසිකලා අර බාහිර දේවල් ටිකක් අල්ලගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අන්න ඒක ඒ හේතුව නිසා අපි මේ ඔක්කොම ටික ගන්න වැරදියට. ඉතින් ඒක අනිත් පැත්තට හරවලා ගුරුවරයෙක් ඉන්නවනම් හරි ලස්සනට පෙන්නලා දෙනවා. ඩොක්කක් ඇනලා මේ ඔය වැරදිලා නෙමෙයි හරි ගිහිල්ලා තියෙන්නේ. ඕක මෙන්න මෙහෙමයි කියලා හරි විශ්වාසය ඇති කරලා, ශක්තිය ඇති කරලා නැවත ඒකෙන් ගැලවෙන්න. එහෙම නැත්නම් ඔය තියෙන ප්‍රශ්න ටික කොහොමද ඕක දකින්න ඕනේ කියලා හරි දැක්ම පෙන්වලු දුන්නාට පස්සේ ආයි ඒකෙන් ඇත්තටම ගැලවීමකුත් අවශ්‍ය නැහැ. ඒක ඉදිරියක් කියලා අරගෙන ඒකට සතුටු වෙලා මේ පෙන්වන්නේ Tamange තියෙන ස්වභාවය කියලා තේරුම් අරගෙන ඒකේන ලොකු ශක්තියක් ඉපදෙලා ඇතුලේ බොහොම ශ්‍රද්ධාවක් ඇති වෙලා ඒකම ගැම්මක් කරගෙන ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා. අන්නේ ශක්තියයි කල්යාණ මිත්‍රයෙක් ලබා දෙන්නේ. ඒව නැතුව මේ තියෙන දේවල් වෙනස් කරලා ලස්සනට යන පාර හදලා මේ ආරණ්‍ය මේක බැයි නම් වෙන තැනකට හරි එක්කන් ගිහිල්ලා ඒ ඉන්න පුළුවන් ලස්සනට වටපිටාව හදලා එහෙම එකක් නෙවෙයි. මෙහි ඉන්න තැනමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකමයි ඔය මේ හරණීමේත සූත්‍රයේදී එහෙම පෙන්වන්නේ ඒ භික්ෂුන් වහන්සේලා වෙලා කිව්වම් මෙතන ඉන්න බෑ කියලා පොඩි ගැම්මක් දීලා එතෙන්ටම පිටක් කරලා අරිනවා. උත්තනමයි හරියන්නේ ඔබලට කියලා එතෙන්ටම පිටක් කරලා අරිනවා. උතෙන්ටම ගිහිල්ලා ඒකම ගන්න මේ ප්‍රශ්න වලින් පැනලා ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට මේ ශාසනය ප්‍රතිපදාව පුරන කෙනෙක්ට එහෙම බාහිර ප්‍රශ්න වලින් පැනලා ගිහිල්ලා විසඳන්න පුළුවන් දෙයක් නෑ අපිට එහෙම. තියෙන ප්‍රශ්නෙට මූණ දීලාමයි ඒ ප්‍රශ්න ටික ආශිර්වාදයක් කරගෙන ඒක ඉස්සරහට යamak තියෙන්නේ. ඉතින් මේක ඉඳලා අපිට දැන් මං හිතන්නේ කාලය මෙතනින් එහාට අපිට මේ කාලය සීමා වෙලා තියෙන්නේ. මං හිතන්නේ අපි ප්‍රශ්න කීපයකුත් ලැබිලා තියෙනවා කියලා කියලා කිව්වා මේ නිරෝෂ. අපි ඒ ගැටලුව වලට යන් මං ලොකු සානංශයට මතක් කරලා එන්නම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවට ආරාධනා කරලා එන්නම්. අපි මෙතනින් ධර්මදේශනාව නවත් හිතලා සාකච්ඡාවට පටන් ගමු. මම ලොකු සානන්සිට මතක් කරලා එන්නම්. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.